අපනිහිත සමාධි කියන එක. එහෙම නැත්නම් අපි එච්චර ගොඩාක් පාවිච්චි කරන වචනයක් නෙවෙයි. ශුන්්‍යත කියන පදෙත් ඇත්තටම කියනවා නම් අපි හිස් බව කියලා වගේ සරල සිංහලට දාගෙන තිනවා ශුන්‍ය භාවය කියලා භෞතික විද්‍යාවේදී අපිට උගන්වනවා. ඊට පස්සේ අනිමිත්ත කියන එක නම් නිමිත්ත කියන පදේ අනිප්පිත. අනික් අභාව ප්‍රඥප්තිය. අපනිහිතෝ කියලා කියන්නේ පනිදි කියන වචනේ අනිත් පැත්ත. ඉතින් අපි මේ පැය ඉදි කරන ගන්න හදන්නේ මේ අපි වඩන මේ සතිපට්ඨානයත් පණිතියත් අතර මොකද්ද තියෙන සම්බන්ධතාවය යන බලනකොට අපි ඉස්සරහටද යන්නේ විපස්සරද යන්නේ එහෙම ඉදිරි ගමනක් තියනවාද කියන කතාව. ඉතින් මේ පණිදී පිළිබඳව පණිදී පෙන්වන්නේ නරක වචනයක් විදියට. හරියට නිමිත්ත නරක වචනයක් නිසා අපි අනිමිත්ත සමාධියක් කතා කරනවා. හැබැයි ඒක පටන් ගන්නෙ නිමිත්තෙන් තමයි. නිමිත්ත පටන් ගන්න නිමිත්ත ක්‍රමයෙන් ගෙවිලා යන්න යන්න අපිට තියෙනවා භාවනාවේ ප්‍රගතිය සතිය ප්‍රගතිය ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වයේ ප්‍රගතිය රුචර්ජකම් වල ප්‍රගතිය. ඉතින් ඒක ජීවිතයක් ඇතුළේ විශාල පරිවර්තනයක් තමයි මේ නිමිත්තේ ඉඳලා අනිමිත්තට යන එක අපි සමාල්ලාට කියනවා රූපේ ඉඳලා රූප සංඥාවට යන එක. ඉතින් අපි ගත්තොත් මේ පණිදි අපණිහිදි අපනිහිත කියන වචනේ ගත්තොත් ඒ පණිදියක් නැති බව මේ අපි යන ගමනේ එම පණිදියක් නැහැ අපනිහිත භාවයක් තියෙන කියලා ඒකම නැවත නැවත බලන භාවනාට කියන්නේ අපනිහිතානුපස්සනා කියලා. ඒක අට්ඨාරස විපස්සනා වල විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ අවසාන කොටසට එනකොට ඥාන දර්ශන විසුද්ධි වගේ වෙනකොට මේ කොටස් හඳුන්වලා දීලා තියෙනවා අපේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ. ඉතින් අට්ඨාරස විපස්සනා හුඟාක් පිටිකුරුවොත් තුනයි ගන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්තා. ඊට පස්සේ හතකට ගන්න පුළුවන්. ඒක තව ටිකක් දියුණු කළා. පස්සේ 13කට ගන්න පුළුවන්. උප්පරීමේ ගත්තොත් 18ක් වෙනවා. ඒ නිසා සත්ත සත්ත්ව අනුපස්සනාව වගේ කියනකොට මේ අපණිතානුපස්සනාව ගැටෙන්නේ නැහැ. නමුත් අටරස විපස්සනා කියනකොට ගැනෙනවා. ඉතින් ඒක පටිසම්භිදා මාර්ගයේ සෑහෙන විස්තරයක් තියෙනවා. ඔය ඥානාරාම සාංශයේ හිටපු හොඳම එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් හොඳම විසරදෙක්. ඉතින් ඒ සාංශේ ලියලා තියෙන පොතක් අටරස විපස්සනා කියලා. ඉතින් මම පැවිදිච්ච අලුතම වගේ ඒක සත්තානුපස්සනා කියලා අඩු කරලා ඒක හොඳ පරිශන ග්‍රන්ථයක් විදිහට සකස් කරා අපේ සංඝ සුබද්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මට මතකයි ඒ පැවිදිච්ච අලුත මම දන්නේ සිංහලත් නැහැ මම බුද්ධ ධර්ම දන්නෙත් නැහැ. එතකොට ඔගේ මේ සුද්ධි පත්‍ර ලියුවා අපි. ඉතින් ඒකේ තියෙනවා ඔය පරිශිෂ්ට අන්තිම හරියට වෙනකොට අපපනිහිතානුපස්සන. අපපනිහිතා අපපනිහිතානුපස්සන භාවෙන්තෝ පනිදින් පජහති කිය. යම් කෙනෙක් මේ අපපනිහිතාව කියන භාවනාව තමයි සතිය වඩනකොට Taman තුලට එන එක ගුණයක්. ඒක වඩනකොට පනිදිය කියන ලෙඩේ කෙලෙසි අයින් වෙනවා. ඉතින් ඒක ලොකු සාංශික වචනෙන් කියනවනම් සඳහන් කරලා තියෙන්නේ අපණිතාන පස්සනාව කියලා සංස්කාරයන් බලාපොරොත්තු වෙන ගතිය ප්‍රාර්ථනා කරන ගතිය. අපි මොනවා හරි ප්‍රාර්ථනා කරනවා. ඒ අපි දන්නවා රූප පිළිබඳ ප්‍රාර්ථනා තියෙනවා අපේ. අපිට ලස්සන වෙන්න ඕනේ. එහෙම නැත්නම් කේමාව වගේ උප්පලවන්නා වගේ අසන්දි මිත්‍රා වගේ රූපලාවන්‍ය අවශ්‍යයි පිරිමියෙක් වෙනවා නම් ඒ යෝධ බල යෝධ ශක්තිය සහිතව ඒ රූපේ පිළිබඳ ප්‍රාර්ථනා තියෙනවා. අද පහන්දියක් හන්දියක් ගානේ ව්‍යායාම කරන තැන් පේන්න අපිට තියෙනවා. ස්ත්‍රීනුත් ඒවට පුදුමාකාර විදිහේ අංගපසඟ අංග භූෂණ පරිස්කාර භූෂණ දක්වනවා. ඉතින් යනවා බලනකොට රූපේ පිළිබඳ ප්‍රාර්ථනා. වේදනා පිළිබඳ ප්‍රශ්න තියෙන හැම කෙනාම සැප කැමති. ඒක මේ මිනිස්සුන් විතර නෙවෙයි තිසන් තත්තුන් පව කැමති. හබපු එකෙක්වත් නැහැ. ලැබපු එකෙක්වත්ම නැහැ. අත්ත මුත්ත කිත්ත කිරි කිත්ත දත්ත පණත්ත කිරි කැමුත්ත කාලෙවත් එක එක සන්තෝෂේ මැරලා නැහැ. ඊට පස්සේ සංඥාවල්. මේ සංඥාවල් ලබා ගන්න තමයි අපි ඉගෙනගෙන මම මාසවලා මම අහවල් එක්කනා මම ගෑණියක් මම පිරිමියෙක් මම උගතෙක් මම නූගතෙක් මම පෝසතෙක් මම දුප්පතෙක් කියලා ඉතින් ඕකට නෙමෙයි මැරෙන්නේ අපි. ඒක මරණයට අදාළත් නැහැ. ඒ නිසා කියනවා ජීවිතය කියලා කියන්නේ දීර්ඝ සමීකරණයක් අපි ගණන් හදා හදා හදා හදා ඉනවා. ජීවිතය කියන්නේ එහෙම එකක්. මරණයේදී ඔක්කොම බිඳුවෙන් වැඩි වෙනවා. ඕනෙම ගාණක් බිඳුවෙන් වැඩි කරොත් බිඳුවයි. අපි මේ නටන නැටුම් ඔක්කොම මරණය එනතෙක් තමයි. ඒ නිසා ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම්, තවත් මොකක්ද එකක්ම් තියෙනවා, නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් තමයි. ඉතින් ඒ ටික අපි කොච්චර පව් කරගන්නවද බලන්න. මේ සංඥාවල් අපේක්ෂා කරලා මම අසවල් බවටපත් වෙනවා අසවල බවටපත් වෙනවා කියලා දානයක් දෙන කොටත් හිතනවා සිල් රකින්න කොටත් හිතනවා භාවනා කරන කොටත් හිතනවා එහෙම නැතිව කරනවා කියනවනම් ඉතින් බොරුව තමයි ඉතින් මේ සංඥාවල් පිළිබඳ ප්‍රාර්ථනා සංස්කාර පිළිබඳ ප්‍රාර්ථනා මේ වස වෙනුවෙන් අපි කරන කෙරුවාවල් තමයි සංස්කාර කියලා කියන්නේ රූපේ ලස්සන කරගන්න රූපලාභන්‍ය කරගන්න අම්මේ දෙන බලාපොරොත්තු එයාපෝට් එකේ නැත්නම් ප්ලේන් එකේ යනකොට පොතක් දෙනවා. අන්නේ පොතේ ලියලා තියෙනවා තමන්ගේ ඇඟේ මොන කෑල්ලක් හරි අඩු නම් ඒ ඕනෙම එකක් හදලා ලස්සන කරලා දෙන්න ලක්ෂ 4යි විතර යන්නේ වැඩි ගාණක් යන්නේ අර කොන්න පුම්බලා දෙන්න මේක පුංචි කරලා දෙන්න මේක ලොක් කරලා දෙන්න මේක දික් කරලා දෙන්නම් කියලා අම්මේ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන තරම් මේක සරබලදාරි දෙයයන් ආච්චි මේක මැව්වනම් රෙද්දටයයි අපි අපි මේක ඇලිය එකතු කරන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නම් මේක ඇත්තටම ඥානවන්තව හදපු එකක් නම් මොකටද මේ අරක දික් කරගන්න මේක කොට කරගන්න නටන්නේ මේ වට වීදම් කරන ගණන් ඉතින් ඒ ඒ රූපය පිළිබඳව එහෙම අපි බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ හැටියට ප්‍රමාණකරණයේදී පළවෙනිවෙනි ගන්නේ රූප ප්‍රමාණය කියලා. අපි ඕනම කෙනෙක් ලස්සන දෙයට ඇදෙනවා. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේගේ දෙස්සක් මහා පුරුෂ ලක්ෂණ කියනකොට 80ක් ව්‍යංජන කියනකොට මහා පුරුෂ ශක්තිය කියනකොට ඕන කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒක හිතලා උඟ දෙනෙක් බුදු වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එනිසා ඒක පටන් ගන්නකොට දානයක් දෙනකොට සීලයක් රකින්නකොට අපි හරියට ඒ වගේ ප්‍රාර්ථනා අනාගතේ වදු දීලා තමයි මේ ආත්මේ පර්ස් එකට ගහන්නේ අපි. ඒ තමයි සාසනය කියන්නේ. ඒ තමයි සාසනයටත් වෙදී ආගම කියන්නේ. ඕනෙම ආගමක් කරන්නේ. උඹට අනාගතේ මේක මේක දෙනවා. දැන් ඔය පොඩ මට කීයක් හරි දීපන්කෝ. පිටියල්ලේ ඔච්චරයි.